ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මත්තානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝකෝ ආනන්ද භික්ඛු වා භික්ඛුනී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානු ධම්මපටිපන්නෝ විහෙරති සාමීච පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරු කරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජායාති මහා සංඝරත්නයන් අවසරේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුංගකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් 45 වසරක් මුළුල්ලෙහි සදහම් අමාවැසි වස්වා අවසන් වරට කුසිනාරා නුවර උපයත්තන ශාල වනෝද්‍යානයේදී පරිනිර්වාණ මංචකයේදී දේශනා කොට වදාළ උපදේශාත්මක අනුශාසනා සූත්‍ර පාඨයක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ. දීඝනිකායේ <clears throat> සඳහන් වෙන මහා වර්ගයේ සඳහන් වෙන මහා පරිනිර්වාණ සූත්‍රාන්ත දේශනාවටයි මේ සූත්‍ර පාඨය ඇතුළත් වන්නේ. තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරාණීය පූජනීය අති ශ්‍රේෂ්ඨ වූ උපෝසත දවසක් වන වෙසක් පුර පසළොස්වක් බොහෝ දවස නිමිත්තෙන් සෑම බෞද්ධයන් අතරත උද්‍යෝගීමත්ව ආගමික වැඩ කටයුතු යෙදෙන අතරදී අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වනුයේ මහා පරිනිර්වාණ සූත්‍ර ආශ්‍රයෙන් ජීවිතයේ තියෙන අනිත්‍යතාවය විදහා පෑමයි. මහා පරිනිර්වාණ සූත්‍රාන්ත දේශනාව බොහෝම දීර්ඝ දේශනාවක්. බණවර පහකින් සමන්විත දේශනාවක්. මේ දේශනාව දීර්ඝ චාරිකාවකට සම්බන්ධයි. ඒ කියන්නේ සරුවඥන් වහන්සේ මේත වසර 2596 කට හිතදී වෙසක් පුර පසළොස්වක් බොහෝ දවසේදී මාරු පරාජයකට ලෝතුරා බුදු වුණා. සතලිස් පස් වසරක්ම ලොවට අමා දහම් මෙසි වැස්සෙව්වා. සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවනට පමුණවා වදාලා. සුවාසු දහසක් ධර්මස්කන්ධයේ ලොවට දේශනා කොට වදාලා. තමන් වහන්සේ අවසාන 45 වෙනි වසරේදී 44 පිරේ 45 වෙනි වසරේදී තමයි ඒ කියන්නේ බුදු වීමෙන් 45 වෙනි වසරේදී තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට සපත් වුනේ. ඒ මේ සරුවක්ඥන් වහන්සේ 44 වෙනි වස්සාන කාලයට ආසන්නව කඩගහනුවර වේළුවනාරාමයේට සමීප ගිජ්ජකෝට පර්වතයේ වැඩි ඉන්න තැනට ආවා. අජාසත් රජතුමාගේ අගමැති කෙනෙක් වෙන වස්සකාර මගධ මහා මාත්‍යතුමා. එතුමාගෙන් තමයි මේ දේශනය ආරම්භ වන්නේ. අපි මේ දේශනය පිළිබඳව සිටි හැඳින්වීමක් කරන්න මත්තෙන් මාත්‍රුකා කළ සූත්‍ර පාඨයේ තේරුම පළමු කොට තේරුම් කරගනිමු. යෝඛෝ ආනන්ද භික්ඛුවා භික්ඛුණීවා උපාසකෝවා උපාසිකාවා ආනන්දේනි යම් භික්ෂූන් වහන්සේ නමක් හෝ යම් භික්ෂුණීන් වහන්සේ නමක් හෝ යම් උපාසක පින්වතෙක් හෝ උපාසිකා මව් කෙනෙක් හෝ ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති සතර මඟ සතර ඵල නිවන කියන නව ලෝතුරා ධර්මයට අනුපවත්නා වූ අනුධර්ම ප්‍රතිපදාවේ යෙදෙනම් ශාමීජ පටිපන්නෝ ඒ ආර්ය අෂ්ටායක මාර්ගයේ නම් වූ සාමීච ප්‍රතිපදාවේ යෙදුනේ නම් අනුධම්මචාරී සතර මඟඵල නිවනට අනුපිළිවෙලින් පැමිණෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන අනුධර්මචාරීව හැසිරෙනා සෝ ඒ සත්පුරුෂයා තථාගතං සක්කරෝති තථාගතයන් වහන්සේට සත්කාර කරන්නේ කියනවා ගරු කරෝති ගරු කරන්නෙක් වෙනවා. මානේති බුහුමන් කරන්නෙක් වෙනවා. පූජේති පූජා කරන්නෙක් වෙනවා. පරමාය පූජාය පටිපත්ති පූජාය පරම ශ්‍රේෂ්ඨ පූජා වන ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කළා වෙනවා කියන එක මේ සූත්‍ර පාඨ පිටි තේරුමයි. මෙහිදී අපි සලකා ගන්නට ඕන විද්‍යකෝට පර්වතයේදී වස්සකාර මඟද මහා මාත්‍ය සරුවක්යන් වහන්සේ ඉදිරියේ කාරණයක් කියා හිටියා. අජාසත් රජතුමා විසින් විශාලා මහනුවර ජය ගැනීමට යටත් කර ගැනීමට මාන බලනවා කියලා. හැබැයි මේ පෙර කීප වාරයක් ඒ රජතුමා යුද්ධ කළ පරදුණා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්නගේ උපායක් දැන ගැනීම පිණිස. එවලාවේ සරුවක්යන් වහන්සේ සුනේද වස්සකාද මගද මහා මාත්‍ය ඉදිරියේ සිටිද්දී ආනන්ද ස්වාමින් වහන්සේගෙන් අසාවදාන ආනන්දය මේ තෙහෙතදී මා විසින් ලිච්ඡවි රජදරුවන්ට අපරිහානීය ධර්ම හතක් දේශනා කළා තියෙනවා. දැනට ලිච්ඡවි රජදරුවෝ ඒ අපරිහානීය ධර්ම හත අනුගමනය කරනවා දානන්දය. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධව හොඳින් දන්නවා. එසේය ස්වාමීන් වහන්සේ ඒ ලිච්ඡවි රජදරුවෝ අපරිහානීය ධර්ම හරියටම අනුගමනය කරනවා. ඒ අත්ව සමගිව එකතු වෙනවා, සමගිව විසිරෙනවා, සමගිව කටයුතු කරනවා. නිතර දැස් වෙනවා, එවාගෙම ශාස්ත්‍රීය බහුලව පවත්වනවා. එවාගෙම පැරණි නීති රීති කඩ නොකර මනමින් ආරක්ෂා කරන අලුත් නීති රීති නොපනවා ආරක්ෂා කරනවා. එවාගෙම නිශ්චේ රජදරුවන් අතර වැඩිහිටියන්ට ගෞරව කරන වැඩිහිටියන් උපදෙස් අනුගමනය කරනවා. නිශ්චේ රාජධානියෙහි කුල ස්ත්‍රීන් කුල කුමාරිකාවන් එවැගේම කුල ලෙහෙලියන්ට බලහත්කාරකම් නොකර එයත් යහපින් ආරක්ෂා කරනවා. එවැගේම නගරයේ අභ්‍යන්තරයේ නගරයෙන් පිටතත් තියෙන පූජන ස්ථානයන්ට කළ විරූප දුසත්කාරතාවක් නැණින් පවත්වගෙන යනවා. එවැගේම එම රාජධානියට ඇතුළත් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාට ආරක්ෂා සංවිධාන සැලසෙනවා. මේ කාරණා හතම කියා හිටියා. ඒ ආගෙන හිටියේ වස්සකාර මගද මහා මාත්‍ය කියනවා ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හතෙන් එකක් හරි තියෙනවා නම් නිච්චේ රාජධානිය කිසි කෙනෙකුට ආක්‍රමණය කරන්න නැහැ කියන බව අපට තේරුම් ගන්න පුළුවන් ස්වාමීනි මට යන්න අවශ්‍යයි තේරුම් ගත්තා මේ රාජධානියේ ගැටක් කරගන්න මිත්‍ර වෙන්න ඕනි කියලා. මිත්‍ර වෙලා මිත්‍ර භේදය කරන්නට ඕනි කියලා ඔහු හිතාගෙන ගියා. පසුව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේට වැඩම කොට වදාලා එහිදී සංඝ පිරිස රැස්කොට අපරිහානීය ධර්ම භික්ෂු ශාසනයේ අපරිහානීය ධර්ම 41ක් දේශනා කළා. ඒවා එකින් එකට මා මෙතෙන් විස්තර කරන්නේ නැති කාලෙ මැදි වෙනවා. පළමුවෙන්ම කරුණු හතක් දේශනා කළා. භික්ෂුන් වහන්සේලා නිතර රැස් වෙන්නට ඕන, රැස්වීම බහුල කරන්නට ඕන. භික්ෂුන් වහන්සේලා සමගිව රැස් වෙන්න ඕන, සමගිව සංඝකරණීය කරන්නට ඕන, සමගිව විසිරෙන්නට ඕන. භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ නොපැන වූ ශික්ෂාපද නොපැන වේ යුතුයි. පැනේ ශික්ෂාපද මැනවින් ආරක්ෂා කළ යුතු වෙනවා. භික්ෂුන් වහන්සේලා අතරත සංඝ පිටුරුන් වහන්සේලාට බොහොම ගෞරව කරමින් උපදේශ ලැබමින් කටයුතු කළ යුතු වෙනවා. භික්ෂුන් වහන්සේලා තෘෂ්ණාවට වහල් නොවි තෘෂ්ණාව අභිභවාගෙන පිළිවෙත් පුරන්නට ඕනේ. භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය සේනාසන කෙරෙහි ඇල්මෙන් වාසය කරන්නට ඕනේ. භික්ෂුන් වහන්සේලා විසින සේනාසනවලට මෙසමිනි සිල්ලුතුන් වහන්සේලා පැමිණෙනු පිණිස පැමිණි සිල්ලුතුන් වහන්සේලා පහසු වෙරණින් විසීම පිණිසත් උපකාර වෙන්නට ඕන. මේ කාරණා හත මුලින් සඳහන් කළා. වික්ෂුන් වහන්සේලා <clears throat> වැඩ කටයුතු බහුලව කර්මාරාම නොවී සිටින්නට ඕන. කතා කිරීම බහුල කරගෙන බස්සාරාම නොවිය යුතු වෙනවා. හිතේ නිදා ගැනීම බහුල නොකළ යුතු වෙනවා. එවැගේම පිරිස් වශයෙන් ඝන සංගණිකාව ඇසුරු නොකළ යුතු වෙනවා. එවැගේම ලාම ශික්ෂාවන් යටපත් කොටගෙන අල්පේච්ඡතාවෙන් ජීවත් වෙන්නට ඕනේ. පාප මිත්‍රයන් අසුරු කිරීමෙන් වැළකී කලන මිත්‍රයන් අසුරු කරන්නට ඕනේ. ස්වල්පවෝද අධිගමයකින් සෑහෙන්නේ නැතුව අරිහත්ත්වයට දක්වාම පිළිවෙත් පුරන්නට ඕනේ. ඔය කරුණු හත දේශනා කළා. විසුණු වහන්සේලා ශ්‍රද්ධාවන්ත වෙන්න ඕනේ. එවැගේම ඉන්ද්‍රිය සංවර ඇත්තෝ වෙන්නට ඕනේ. සිරිය පාපයට ලැජ්ජා නැත්තෝ වෙන්නට ඕනේ. පාපයට බය නැත්තෝ වෙන්නට ඕනේ. බහුසුත වෙන්නට ඕනේ. ආනබ්ද වීරියත්තෝ වෙන්නට ඕනේ. එළමෙසිට සිහියත්තෝ වෙන්නට ඕනේ. විදර්ශනා ඥාන වඩන්නෝ වෙන්නට ඕනේ. මෙතන කරුණු හතක් දේශනා කළා. විසුණු වහන්සේලා සති සම්බුද්ධංගේ වඩන්නට ඕනේ. ධම්මේචේ සම්බුද්ධංගේ වඩන්නට ඕනේ. විරේ සම්බුද්ධංගේ වඩන්නට ඕනේ. ප්‍රීති සම්බුද්ධංගේ වඩන්නට ඕනේ. එවාගෙම පස්සද්ධ සම්බුද්ධංගේ වඩන්නට ඕන. සමාධි සම්බුද්ධංගේ වඩන්නට ඕන. උපේක්ෂා සම්බුද්ධංගේ වඩන්නට ඕන. මේ කරුණු හත දේශනා කළා. දැන් 35ක් කියුණා. වික්ෂුන් වහන්සේලා සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා වෙත මෛත්‍රී කයින් උපස්ථාන කරන්නට ඕන. මෛත්‍රී වචනෙන් සංග්‍රහ කරන්නට ඕන. මෛත්‍රී සිතින් මෙත් සිත් වඩන්නට ඕන. ලදදේ බෙදා හදාගෙන පරිභෝග කරන්නට ඕනේ. සීලයෙන් සමානත්වයටපත් වේ වාසය කරන්නට ඕනේ. ධර්මඥානයෙන් ප්‍රතිපත්තිඥානයෙන් සමානත්වයෙන් වාසය කරන්නට ඕනේ කියලා සාරාණී ධර්ම හයක් දේශනා කළා. මේම අපරිහානීය ධර්ම 41ක් සරුවඥන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට දේශනා කළේ මේවා එකක් එකක් ගානේ යෙදෙනවා නම් භික්ෂු සංඝයා වහන්සේ පිළිහෙන්නේ නැත ජීවණයක් වෙනවා කියලා උපදෙස් දුන්නා. ඊළඟට අනදමාහිමියන් වහන්සේට කතා කරන වැඩියා නාලන්දාවට. නාලන්දාවේ අම්බාටක විහාරයේ කියන ස්ථානයට වැඩියා. එහිදී භික්ෂු සංඝයා වහන්සේට සීල සමාධි ප්‍රඥා සම්බන්ධ විශිෂ්ට දේශනාවක් පැවැත්තුවා. ඊළඟට සරුවත් මහ රහතන් වහන්සේ වැඩි ඉන තැනට වැඩියා. වැඩම කරලා එහිදී සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ පුදුම විදිහේ බුද්ධ පූජාවක් පැවැත්තුවා. ඒ බුද්ධ පූජා නමින් හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුමාකාර ගුණ වර්ණාවක්. බුදුරජාණන් වහන්සේ ආශාවදාලා සාදු පුත්‍ර ඔබ කොහොමද මේ ප්‍රකාශ කරන්නේ? ඔබ අතීත බුදුවරයන් වහන්සේලා නෝනෙන් දැක්කද? අනාගත බුදුවරයන් වහන්සේලා නෝනෙන් දැක්කද? දැන් තථාගතයන් වහන්සේගේ සිත දැක්කද? නෑ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේක අන්වය වශයෙන් තේරුම් අරගෙනයි මේ විදිහට බුදුගුණ නෙහි කරන්නේ බුදුගුණ වර්ණනා කරන්නේ කියලා. ඒ උන්වහන්සේගේ ප්‍රසාදය පළ කර ස්ථානයේ නාලන්දාවේදී ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් සමග වැඩම කොට වදාලා පාටලී ග්‍රාමයේ පාටලී ග්‍රාමයේ බොහෝම බෞද්ධෝ ඉන්න ගම්මානයක් විශාල නියංගම. ඒත් හරියම භක්තිවන්ත බෞද්ධයෝ. ඒ වෙනකොට පාටලී ග්‍රාමයේ ආශ්‍රිතව මේ සුනීද ලස්සකාර ඇමතිව දෙන්න හදනවා පාටලී පුත්‍ර නගරය නිර්මාණය කරන කාලයයි. ඒ කාලයේදී නගර ශාලාව ගොඩනගා නිමවා තිබුණා. පසුව මේ පාටලී ග්‍රාමවාසී බෞද්ධ එකතු වෙලා සුනීද වස්සකාර ඇමති දෙදෙනාගේ සහයෝගයෙන් ඒ නගර ශාලාවේ බුදුපාමොක් සඳරුවනට පහසුකම් සැලසලා දුන්නා. එහිදී සරුවක්යන් වහන්සේ විශේෂයෙන්ම පාතලී ග්‍රාම වාසී බෞද්ධයන්ට දේශනා කළා සීල් නොරැකීමේ ආදී නවස්සේ රැකීමේ ආනිසංසත් විස්තර දේශනාවක් කළා. ඒ කියන්නේ පංචශීලයේ හරියට නොරකිනවා නම් ගිහි බෞද්ධයෙකු ඔහුගේ සීලය නැතිකම නිසා ඔහු ධනෙන් පිරිහෙනවා. කීර්තියෙන් පිරිහෙනවා. ඔහුගේ විශාරද තත්ත්වය නැති වෙනවා, දුරුමුඛ කෙනෙක් වෙනවා. පිරිසක් මැදට සතුටු මුහුණින් ඉදිරිපත් නොවිය හැකි කෙනෙක් වෙනවා. මරණාසන්න මොහොතේදී ඔහු බොහෝ සෙයින් සිහිමුලා වෙනවා. මරණින් මත්තේ සිව් අපායේ තැනක උපදිනවා කියලා සීලේ නොහකින්නෙකුගේ ආදීනව පහ දේශනා කළා. පංච සීලේ මනමින් ආරක්ෂා කරන සීලවන්තයාට ආනිසංස පහක් ලැබෙන හැටි දේශනා කළා. ශීලවන්තයා ධාර්මිකව රැකියාවන් යෙදෙන බැවින් අර පරිසරයෙන් ජීවත් වෙන බැවින් ධනවත් වෙනවා. ශීලවන්තයාගේ සීලය නිසාම ಗುಣ කතාව උඩයට සරස දස දිසාම පැතිරෙනවා. ශීලවන්තයා ඕනෑම රජ පිරිසකට උනත් බ්‍රාහ්මණ පිරිසකට උනත් ශ්‍රමණ පිරිසකට උනත් ඥානම් ගියේ ගේතන බොහෝම විශාරදව නිර්භීතව මේ තනා විසින් කලියුතු දෙහි යෙදෙන්න සමර්ථ වෙනවා විශාරද කෙනෙක් වෙනවා ශීලවන්තයාගේ අවසාන මොහොතේදී පිපුම් මලක් වාගේ බොහෝම ලස්සන මුහුණින් යුතුව එළඹ සිටි සිහිනුවණින් යුතුව අවසන් හුස්ම හෙළන්න සමර්ථ වෙනවා. ශීලවන්තයා මරණින් මත්තේ නිදා පිළිදියාක් නිසුගත ලෝකයේ උත්පත්ති ලැබනවා කියලා ශීලය ආනිසංස දේශනා කළා. මේම ශීලයේ පිළිබඳ සවිස්තර දේශනාවක් කළ ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍යය පවත්වා පිළිස පිටත් කර යවුවා. බුදුපාමොක් සංගරුවන විවේක අරගෙන අලුයම් කාලේ එලිමහනේ සක්මන් කළ ශ්‍රමණයන් වහන්සේ. එතෙන්දි දකින් ලැබුණා මේ තෞතිසාවශි දෙවි දේවතාවෝ මේ පාටලිපුත්‍ර නගරයේ ගොඩනැගිලි ඉද්දෙන් අහසේ විමන් වෙන් කර ගන්නවා දැක්කා. දැකලා අනදමාහිමියන් වහන්සේට වදාළ ආනන්දයේ මේ සුනීද වස්සකාර ඇමතිව දෙන්න හරියට මේ දෙවියන් එක කතා කරගෙන මේ කටයුතු ඉදිරියට ඉන්නවා වගේ කියලා. පසුදා උදෑසන සුනිල් දවස්වකාද මගධ මහා මාත්‍ය දෙන්න බුදු කාමෝක් මහා සංගරුවනට ප්‍රණීතව දානේ පූජා කළා. දානානිසංස දේශනාවේදී පහදා වදාළ යම් පෙදෙසක නැනවත් බෞද්ධයෝ වාසය කරමින් සිල්වතුන් වහන්සේලාට දන්පැන් පිළිගන්නවා දෙවියන්ට පින් අනුමෝදන් කළොත් ඒ දෙවියෝ බොහෝම ප්‍රසාදයට පත් වෙලා මව්පියන් දෙන්න දරුවන් රැක ගන්නා වගේ ඒ පින් දෙන්නා වූ බෞද්ධයන්ව යහතින් ආරක්ෂා කරගනු ලැබෙනවා ඒ දෙවියන්ගේ ආරක්ෂාව ලබන්නේ ජීවණයක්ම දකින්නවා කියලා බොහොම ලස්සන අනුමೋದනාවක් පදාලා. එතනින් සරුවක්යන් වහන්සේ වැඩියා කෝටි ග්‍රාමයේ කියන ගමට. කෝටි ග්‍රාමයේහි වැඩවාසය කරන කාලයේදී වික්ෂු සංඝයා වහන්සේට දේශනා කොට වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් ඒ කෝටිග්‍රාම සූත්‍රයේදී සඳහන් කොට වදාලා. එදා ඒ ස්ථානෙන් වඩින වෙලාවේ පාටලිපුත්‍ර නගරයෙන් පිටත් වෙන දොරටුවට ගෝතම ద్వාරය කියලා නම තිබුණා. ගඟෙන් එතර වෙන තොටුපළට ගෞතම තීර්ථය කියලා නම ලැබුවා මේ සුනීද වස්සකාර මෙතිව දෙන්න. කෝටි ග්‍රාමෙන් සරුවඥන් වහන්සේ වැඩියා නාදිකාවට. නාදිකාවේ තියෙන ගින්දකාවසුති කියලා ආවාසයක්. එහිදී වැඩ ඉන්න වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බෞද්ධයෝ බොහෝ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නාදිකාවේ බෞද්ධයෝ බොහෝ මාර්ගපාලාදීන් වාසය කරන ප්‍රදේශයක්. එහිදී එක එක පුජ්‍යලයා ගැන හවසෝලා කලුරිය කළ එතුමා කොහෙද උපන්නේ අසෝලා කලුරිය කළා කොහොම කොහොම ගැන හවා ඒ වෙලාවේ සරුවක්යන් වහන්සේ වදාලා ශාලක කියන ස්වාමින් වහන්සේ රහත් වෙලා පිරිණි වුණා. නන්දා භික්ෂුණීන් වහන්සේ අනාගාමී වෙලා සුද්ධාවාසී උපන්නා. ඔය විදිහට එක එකනා සම්බන්ධ විස්තරය කියලා අන්තිමට පහදා වදාලා මේ නාදිකාවේ අනාගාමී බාටපත් වූ පිරිස 50කට වැඩි. සකදාගාමී මාර්ගඵල ලබාගත් පිරිස 90කට වැඩි. සෝවාන් වූ පිරිස 500කට වැඩි. එනිසා ආනන්දේ මින් ඉදිරියට තථාගතයන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහන්න එපා. මම ඒකට හැඩපතක් දෙන්නම්. ආදාසියක් දෙන්නම් කියලා යම් කිසි කෙනෙක් මාර්ගඵල ලබා ගත්තා නම් තමන්ගේ අවසාන මොහොතේදී මරණාසන්න මොහොතේදී මෙහෙම ප්‍රකාශ කරන්න ඕනේ. මම සතර ආපායෙන් මිදුණු කෙනෙක්. මම තෙරුවන් පිළිබඳව අචල සද්ධාව පිහිටි කෙනෙක්. මම ස්ථීර වශයෙන් පංචශීලයේ ආර්යකාන්ත සීලයේ පිහිටි කෙනෙක් කියලා අවසාන මොහොතේදී තමාගේ අධිගමනය ප්‍රකාශ කරන්න මම අවසර දෙනවා කියලා අනුශාසනා කොට වදාලා. එතනින් වැළියා සරුවක්යන් වහන්සේ විශාලා මහනුවරට. එහිදී අම්බපාලි වනයේහි නැවතුම් ගත්තා. අම්බපාලි ඒ බව දැනගෙන ඇවිල්ලා බුදු කරණක් සංගරෝණට දානිත ආරාධනා කළා. එහිදී සරුවක්ඥන් වහන්සේ සංඝපිරි සමතා ශීල සමාධි ප්‍රඥා ගැන දීර්ඝ විස්තරයක් වදාළා. එදවසේදීම ලිච්ඡවි රාජදාස රජකුමාරවරුත් 500ක් දෙනාහ දානිට ආරාධනා කරන්ද. නමුත් සරුවක්ඥන් වහන්සේ වදාලා මේ අම්බපාලි ආරාධනා කළා පිළිඅරගෙන තියෙන්නේ කියලා. පසුදා අම්බපාලි එතන දානි දුන්නා. තමන්ගේ ආරාමයේ බුදුපාම සංගරුවනට සංඝ සතුකට පූජා කළා. නදේව කාලයකින් මේ අම්බ කාලේ මෙහි නිසස්නේ පැවිදි වෙලා සව් කෙලස් නැසා මහා අරහත්ත්වේ සාක්ෂාත් කරන්න යෙදුණා. ඒ නිසා තමයි අඹ වෙන භාග්‍යවත් බුදුරජාන් වහන්සේ පිළිගත්තේ. එතනින් උන්වහන්සේ වැඩියා තවත් චාරිකා ගමනක්. ඒ කියන්නේ භණ්ඩගාම කියන ගමට. එහිදී භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනා පැවැත්තුවා. ඊළඟට හත්තිගාම, අම්බගාම, ජම්බුගාම කියන මේ තැන්වලට වැඩම කරලා ටික ටික කාලේ ගත කරලා ඒ තැන්වල ධර්ම දේශනා කළා. අන්තිමට බොහෝද නගරේ කියන නගරයකට වැඩියා. එහිදී විශේෂයෙන් වික්ෂු සංඝයා වහන්සේ අනුතා සතර මහා ප්‍රදේශයේ දේශනා කළා. සතර මහා ප්‍රදේශය ගැන සවිස්තරව කිය යුතු තියෙනවා. කෙටියෙන් කියනකොට මෙහිමයි යම් වික්ෂුවක් මෙන්න මේක ධර්මයයි විනයයි කියලා කිව්වොත් එකපාරට පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්න එපා සූත්‍රයේට බහ තේරුම් කරගන්න බලන්න. සූත්‍රයට ගැලපෙනවා නම් බුද්ධ වචනයට ගැලපෙනවා නම් පිළිගන්න. නැත්නම් ඉවත දාන්න. යම් කිසි තැනක මහා සංඝයා මෙහෙම කියනවා මේක ධර්මයයි මේක වෙන්නේ. ඒ එකපාරට පිළිගන්නත් එපා, එවාගෙම ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක ධර්මයට විනයට බස්සලා බහන් බලන්න ගැලපෙනවා නම් පිළිගන්න නොගැලපෙනවා නම් ඉතින් අත්හරින්න. ආවාසන බොහෝ උගත් බහුසෘත වික්ෂූන් වහන්සේලා කීප නමක් මෙහෙම ඉන්නවා. උන්වහන්සේලා මෙහෙම කියනවා. මේක ධර්මයයි මේක විනයයි. ඒත් එකපාරට පිළිගන්න තේපා ප්‍රතික්ෂේප කරන්න තේපා ධර්මයේ විනයට බස්සවල බලන්න. ගැලපෙනවා නම් නිවැරදි බව පිළිගන්න. උනගලපෙනවා නම් අත්හරින්න. ආවාසන බොහෝ මේ බොහොම උගත් බහුසෘත වික්ෂූන් වහන්සේලාමක් ඉන්නවා ඉස්තේර උන්වහන්සේ මෙහෙම කියනවා කියලා ධර්මයේ විනය ගැන යම් කාරණයක් කිව්වොත් ඒක එකපාරට පිළිගන්නට එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා ධර්මයේ තවිනේට බහලා සංසන්දනය වෙනවා නම් ගැළපෙනවා නම් පිළිගන්න නොගැළපෙනවා නම් අපිලිගෙන සිටින්න කියලා සතර මහා ප්‍රදේශයේ දේශනා කොට වදාලා. ඔය අතර සරුවඥන් වහන්සේ වැඩියා 45 වෙනි වස වසන්දේ. ඒ වස වසන්ද උන්වහන්සේ වෙන් කරගත්තේ බේලුව ගමේ. දේලෝගමට වැඩම කරලා <clears throat> රස ලැබුණා. ඒ වස්සාන කාලයේදී සරුවඥන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන බලවත් රෝගයක් ඇති වුණා. දඩි රෝගයකින් පෙළෙන අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ස්පාසාවක් නැතුව බොහෝම කනගාටුදායක තත්ත්වයකට ආනන්ද ස්වාමීන් වහන්සේ පත් වුණා. මෙහෙත් කරුණා කරුණා කරුණා කිසිම බෙහෙතකින් සුවයක් නැහැ. තනු සරුවක් යන වහන්සේ අදිෂ්ඨාන කරා මා තථාගතයන් වහන්සේ වශයෙන් අප්‍රසිද්ධෝ පිරිනිවන් පෑම සුදුසු වන්නේ නැහැ. එනිසා මගේ පරිනිර්වාණයට තව මට ආශාස්කාර තව ඉදිරියේ තියෙනවා. එනිසා මම සතෝ සම්පජානකාරීව සමාපatti බලයෙන් මේ රෝගේ ජයගන්නෙමි කියලා අරිහත්ඵල සමාපත්තියේ සමාදින්න සමාදින්න පටන් ගත්ත වැඩිපුර. වෙන දවස්වල අරිහත්ඵල සමාපත්තියේ සූවිසි කෝටි දක්වා සමාදිනවා. මේ රෝගාබාධ නිසා ඊට වැඩි වාර ගණන් උන්වහන්සේ අරිහත් ඵල සමාපත්තිය සමයදුණා. ඒකෙන් රෝගේ යටපත් වුණා. රෝගේ යටපත් වෙලා ඉලි මහණේ ආසනයක වැඩි ඉන්න වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ස්වාමීනි මට නම් දැන් නම් යන්තම් අස්වැසිල්ලක් ආව භාග්‍යතුන් වහන්සේට සුවයක් දැකින් ලැබී නිසා කියලා. නෑ ආනන්දය මම හිම පිරිනම් පාන්නේ නෑ මට තව කල් තියනවා කියලා එදා කල් දැම්ම බව ප්‍රකාශ කළා. එතනින් සරුවක් යන වහන්සේ පිටත් වුණා චාරිකාවක. ඒ චාරිකාවක පිටත් වෙලා නැවතත් විශාලා මහනුවරට වැඩියා. විශාලා මහනුවර චාපාල කියලා චෛත්‍ය ස්ථානයක් පූජන ස්ථානයක් තියෙනවා. මේ චාපාල චෛත්‍ය ස්ථානෙට අර කූටාගාර ශාලාවේ ඉඳලා අනදමා හිමියන් වහන්සේ සමග වැඩියා. බැල්ල ආනන්ද ස්වාමීන් වහන්සේට පැත්තකින් වාඩි වෙන්න නියම කළා භාග්‍යතුන් වහන්සේ පැත්තකින් වාඩි වුණා. එතෙන්දී සරුවාක්යන් වහන්සේ දේශනා කරන ආනන්දේ මේ විශාලා මහනුවර බොහොම ප්‍රසන්නයි. බොහොම මේ ප්‍රසිද්ධ වාසනාවන්ත රටක්. මේ චාපාලි චෛත්‍යය බොහොම ප්‍රසාදනීයයි. මේ රටේ තියෙන මේ උදේනි චෛත්‍යය, තවගේ බහුපුත්තක චෛත්‍යය, අම්මාතක චෛත්‍යය, තවගේම මේ මේ ස්ථානයන් බොහොම ප්‍රසාදනීයයි. ආනන්දේ යම් කිසි කෙනෙක් ඉරිදිපාද හතර හරියට වඩලා තියෙනවා නම් කැමතිනම් කල්පයක් පුණා ජීවත් වෙන්න පුළුවන්. ආනන්දේ තථාගතයන් වහන්සේ විසින් ඉරිදිපාද ධර්ම සියල්ල වඩලා තියෙනවා. භාවිත බහුලීකృత කරලා තියෙනවා. ඡන්දේරිදිපාද, විරිදිපාද, චිත්තේරිදිපාද, විමර්ශාරිදිපාද. මෙලා පදනම් කරගෙන තථාගතයන් වහන්සේ සීලම ධ්‍යාන අභිඥා සමාපatti ලාභීව ඉන්නවා. තථාගතයන් වහන්සේ කැමති නම් කල්පයක් වුණත් ඉන්න පුළුවන්. කල්පාවශේෂයක් වුණත් ඉන්න පුළුවන්. එතන කල්පය කිව්වේ ආයුෂ් කල්පයයි. ඒ කාලේ ආයුෂ් කල්පය අවුරුදු 100යි. කල්පාවශේෂ කිව්වේ ආයුෂ් කල්පයට තව අවුරුදු 20ක් වැඩි වෙන්න පුළුවන්. ඒගනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මෙච්චර සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බෞසත උත්තමයෙක් වුණාට උන්වහන්සේට වෙන අරමුණක් දුන මාර්ගී පුත්‍රයා. විනාශයට කල්පනා කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ආරාධනා කරන්න අමතක වුණා. පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ ආනන්දය යන්න ඉලේකට ගන්න මම මෙතන ඉන්නවා ටික වෙලාවක්. ආනන්ද ස්වාමීන් වහන්සේගේ කුලෑම මාර්ගදී පුත්‍රයා ආවා. එවිල කිව්වා භාග්‍යතුන් වහන්සේ බෝධි මූලයේදී වහන්සේ කිව්වා නේද? මම ධර්ම පිරිනුවම් පාන්නේ නැහැ. මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ධර්මදර විනයදර ප්‍රතිපත්තිදර බහුසත වෙනකම් මම පිරිනුවම් පාන්නේ කිව්වනේ. දැන් ඉතින් කොච්චරවත් ඉන්නවනේ බහුසත භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවරු දැන් පිරිනුවම් පාන්නේ. එදලා සරුවක්යන් වහන්සේලා දාලා මාරේ ඔබ යහඳ වෙන්න තථාගතයන් වහන්සේ තව තුන් මාසයයි වැඩි ඉන්නේ. තුන් මාසෙකින් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වෙනවා කියලා මාරයාට යන්න කිව්වා. සරුවක්යන් වහන්සේ තින්දී සතෝ සම්පජානකාරීව ආය සංස්කාර විශ්වජනය කළ අත්හැරිය. ඒ කියන්නේ තව තවස් 90ක් මම ජීවත් වෙනවා. ඒ 90 තුල අරිහත් ඵල සමාපත්තිය සමවදින දවස් 90කින් පස්සේ අරිහත් ඵල සමාපත්තියට සමනවාදින්නේ නෙමෙයි කියලා අදිෂ්ඨාන කළා. මේක තමයි ආයු සංස්කාර අත්හරිනවා කියන්නේ තේරුම. අරිහත් ඵල සමාපත්තියේ පරිහරණය කළොත් යම්තා කලක් තව ජීවත් වෙන්න පුළුවන් ඒ නිසයි. ඒ වෙලාවේදී මහා පොළොව කම්පා වෙන්න පටන් ගත්ත පුදුම විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ දිවිතියට පත් වෙලා එතෙන්ද ආවා. ඇවිල්ලා හැ ස්වාමීනි මේ මහා පොළොව කම්පා වුණා මොකද මොකද කියලා. ආනන්දේ පොළොව කම්පා වෙන කාරණාවක් තියෙනවා. ඒ එකක් තමයි මේ මහා පොළොව පිහිටා තියෙන ජලයේ උඩ ජලයේ පිහිටා තියෙන වාතයේ උඩ වාතයේ කෝපයෙන් ජලය කෝප වෙනවා ජල කෝපයෙන් පොළොව කම්පා වෙනවා එක කාරණයක්. අනිත් කාරණේ තමයි අවිඥාලාභීන්ට පුළුවනි ආපෝකෂණ සමාප්‍රත්‍යයෙන් අවකාශයේ පොළොමේ වතුරක් කරලා මේ පොළොව මේ සලවන්න පුළුවන්. ඒක දෙවෙනි කාරණේ. අනික තමයි තථාගතයන් වහන්සේ පස්තිම භවෙහි මෞකුස පරිසන්ද ගැනීම. මෞකුසෙන් දිවිවීම, ලෞතුරා බුදු වීම, ධම්සක් දැසීම, ආශාසාර අත්හැරීම පිරිනිවීම. මේ අවස්ථා 6යි අර 2යි 8යි. මේ වෙලාවේ තථාගතයන් වහන්සේ අවසාස්කාර මේ අත්හරිය එකයි කම්පා වුණේ කියලා. ඒ වෙලාවේ ආරාධනා කරාම කිව්වා දැන් කාලය ඉවරයි. දෙසයක් කරන්නේ තථාගතයන් වහන්සේ. කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ආවාද කළා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේකින් දුර්මුඛ වුණා. උන්වහන්සේට කරගන්න දෙයක් නැති වීම ගැන. ඊළඟට තරුණයන් වහන්සේ තෙමින් වැඩියා කූටාගාර ශාලාවට වැඩම කළ සංඝ පිළිසම කළා අනුශාසනාවක් කළා. මහණෙනි මාස 3යි තව තථාගතයන් වහන්සේ වැඩි ඉන්නේ. ඒ නිසා මේ තම තමාගේ ප්‍රතිෂ්ඨාව තම තමාම කරගන්න ඕනේ කියලා බොහොම ලස්සන ගාථා පේළියකින් දේශනා කළා. පරිපක්ඛෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිෂාමි කතං මේ සරණ මත්තනෝ මගේ වයස මුහු කුරා ගියා. මට ජීවත් වෙන්න තියෙන සුළු කාලයයි. මට මගේ පිහිට මං සලසා ගත්තා. එවාගෙම මගේ සරණ මා පිහිට සලසා ගත්ත බැවින් ඔබ සෑම දෙනා තමන්ගේ පිහිට සලසා ගන්න. අත්තමත්තා සති මන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කතේ මහණෙනි හොඳින් සීලවන්ත වෙන්න සමාධි භාවනා වඩන්න විදර්ශනා භාවනා වඩන්නේ අප්‍රමාදව පිළිවෙත් පුරා දුක් කෙලවර කොට අමා මහ නිවන සාදා ගන්නේය. යෝනිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති යමෙක් මේ බුදු සසුනේ අප්‍රමාදව වීර්යවන්තව සීල සමාධි ප්‍රඥා ප්‍රතිපatti පුරන්නේ නම් දුක්ඛාන්තරෙන් ජාත්‍යාදී සංසාර කාන්තාරෙන් ඈතර වී අමා මහ නිවනටපත් වෙනවා කියලා දේශනා කළා. ඔය අතර සමහර ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ තෙමසිකින් පින්වන් පාන බැවින් අප්‍රමාදව භවනා කළා මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. ඊළඟට සාරුවත්යන් වහන්සේ එතනින් වැඩියා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු 500ක් සංඝ පිරිස සමග වැඩියේ පාවානුවරට. ඒ පාවානුවර තුන්ද කර්මාන පුත්‍ර කියන අනාගාමී උපාසක මහත් ධනවත් උපාසක මහත්මයෙක් ඉන්නවා. එතුමාගේ අනුගමනක් තියෙනවා මේ අනුගමනයේ තමයි වැඩි හිටියේ. ඒ බව දැනගත් චුන්දර කරම මාර පුත්‍රතුමා ආරාධනා කළා පසු දින දානෙට. එලෙනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටියා සරුවක්යන් වහන්සේට ගැළපෙන දාන වස්තු කුමක්ද කියලා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ තියෙන රෝගාබාධ තත්ත්වය පහදලා දීලා සූකර මද්දවේ ඊටාම සුදුසුයි කියලා උපදෙස් දුන්නා. ඒ අනුව එතුම බොහෝම ප්‍රණීතව දානවත් සම්පාදනය කළා. දානට වැඩි වෙලාවේ සරුවක්යන් වහන්සේ වදාලා මේ ශෝකර මද්දවේ තථාගතයන් වහන්සේට පමණක් පිළිගන්වන්නේ ඉතිරි දේ සියල්ල පොළොවේ වල දාන්න අනිශීල දානවත් මේ සංඝයාට පිළිගන්වන්න කියලා. හේතුව මේ ශෝකර මද්දවේ කියන මේක සමහර විග්‍රහ කරනවා මේ ඌරුණස් කියලා නෑ. හතු කියලා කියනවා නෑ. රස දරස කියනවා ඒත් නෑ මේක දිශහැටියට විග්‍රහ කරලා තියෙන්නේ අතිසාර රෝගයට નિયમિત ආයුර්වේද ඖෂධ සංයුක්ත මේ ඖෂධීය ආහාර විශේෂයක් කියලා ඒක ගැලපෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ බුදු වෙන දවසේ ශීර පායාසයට මේ අන්තිම පින්වම් පාන දවසේ සූකර මද්දවේ කියන්නේ රසායනික ඖෂධීය ආහාරයට මේ සක්වල පුරාම දෙවියෝ දිව්‍ය අමෘතය එකතු කළා. අන් කෙනෙකුට ඒක දිරවන්න බැරි නිසායි වෙන කෙනෙකුට බෙදන්න එපා කියලා අවසර දුන්නේ. ඉතින් හැබැයි ඒක සඳහන් කරන සමහර කෙනෙක් මේ වැළඳන් පස්සේ රෝගී උස්සන් වුණා කියලා. අත කතාව තෝරන උස්සන් වුණා නෙමෙයි යටපත් වුණා කියලා. ඉතින් එදා ඒ දාන වේලාවේ සරුවක්යන් වහන්සේ අනුශාසනාවක් පවත්ලා එතින් පිටා තුනේ කුසලාරානුර බලා මේ වැඩම ගමනේදී බොහොම වෙහෙස මහන්සි ඇති වුණා. උන්වහන්සේට එදා ක්ලාන්ත භාවය ඇති වෙලා ගහක් මුල දිග සැතපුණා. ඊළඟට පන් නිල්ලගෙන වැළඳුවා. ඊළඟට කකුදා නදියට ගිහින් පන් පහස වුණා. ඒ වෙලාවේදී පික්කුස කියන මේ මල්හාර රජ කුමරේ එතුමා මේ මාන්දලික රජ කෙනෙක් නිසා රජකම කරන කාලේ සිංහාසනයේ අනිත් කාලේ වෙළඳාම වෙළඳාම යන ගමනකදී තමයි භාග්‍යතුන් වහන්සේ දැකලා සාකච්ඡාවක ඉඳලා බොහෝම ප්‍රසාදයටපත් වෙලා තමාගේ තියෙන ලක්ෂයක් වටිනා බොහෝම ලස්සන සලියුගලක් පූජා කළා. ඒ එකක් භාග්‍යතුන් වහන්සේ පිළිගත් අනික ආනන්ද ස්වාමීන් වහන්සේට බාර දුන්නා. එතුමා බණ අහලා තෙරුවන් සරණ ගියා. එදා සරුවක් යන වහන්සේ කකෝදානන්දේ පෙන් පහසෙලා මේ පුක්කුස රජතුමා පූජා කරපු සලුව පිළිගෙන ධාරණය කරගත්තා. එදා සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහයේ පුදුම විදියට බැබලෙන්න පටන් ගත් අදිෂ්ඨානයකින් තොරවම ඊළඟට සරුවක්යන් වහන්සේ වැඩියේ උපවත්තන ශාලවනෝද්‍යානෙටයි. එහිදී අවසර දුන්නා උතුරු දිශාවට ඉසදාලා ආසනේ පනවන්න. ඉතින් සල්ගස් දෙකක් අතර පිහිටි මේ රාජාසනයක තමයි මේ පිරිනුවන් ආසනයේ පැනෙවි. එතින්ද වැඩ හිටියා. ඒ වෙලාවේදී දසදහසක් සක්වල දෙවියෝ බ්‍රහ්මියෝ ඇවිල්ලා පුදුම විදිහේ මල් වර්ෂාවල්, තූර්ය භාණ්ඩ වර්ෂාවල්, තූර්ය නාද වර්ෂාවල්, ශ්‍රුති වර්ෂාවල්, සුවඳ වර්ෂාවල් පවත්වන්න පටන් ගත්තා. ධනක් පමණ කටියක් පමණ කරවටක් තරම් පරසතු නදාරාමල් චන්තන් තැන් වල රැස් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පාණී ස්වාමීන් බලන්න මේ වාගේ මල් පූජාවක් මම නම් දැකලා නැහැ කියලා. එතකොට තමයි මා මුලින් මාත්‍රිකා කළ සූත්‍ර පාඨයෙන් අනුශාසනා කළේ ආනන්දය මේ මල් පූජාවෙන් සුවඳ පූජාවෙන් ස්තුති පූජාවෙන් තෝරණාද පූජාවෙන් තථාගතයන් වහන්සේට පූජා කළා වෙන්නේ නෑ ආනන්දය විශ්ව විශ්වමේ උපාසක උපාසිකාදී යම් කෙනෙක් සතර මඟඵල නිවනට පැමිණෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක්ෂ ධර්මයන් වැඩෙන ධර්මාන්තන ප්‍රතිපදාව යෙදුණොත් තමයි තථාගතයන් වහන්සේට නියම පූජාව කළා වන්නේ කියලා උන්වහන්සේ වදාලා. එවලා උතුමාන මහරහතන් වහන්සේලා පවන් සලන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ වදාළ ඉවත් වෙන්න ඉවත් වෙන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ අයි මේ උන්වහන්සේ බොහෝ කාලයක් බුද්ධෝපස්ථාන කරපු කෙනෙක් නේ. නෑ ආනන්ද එහෙම නෙමෙයි. මේ නමගේ තේජස නිසා දසදහසක් සත්වලින් පැමිණි දෙවියන්ට මේ නමගේ ශරීරය විනිවිද තථාගතයන් වහන්සේ දකින්න බෑ. ඒ නිසයි මේ කිව්වේ. මොකද උන්වහන්සේ තරම් තේජවන්ත කෙනෙක් උපවාන රහතන් වහන්සේ. සාරවත් යන වාසයේ ඥාතිත්වයෙන් බෑම කෙනෙක් වෙනවා. ඉතින් ඊළඟට දසදහස් ආස්ථාවක් කළ දෙවියන් 12 උදලක් මාන්නේ අහසේ ඉදිකටුනලක් තරම් තැන 60 70 තරම් රැස් වෙලා ඉන්නවා බුදු රජාන් වහන්සේ දකින්න. එදා මල්ල රජදරුවන්ට දැනුම් දීලා සංඝාවේදී මල්ල රජදරුවෝ රාජ මහේශිකාවරු නොයෙක් දෙනා දහස් ගණන් ගල වැඳ නමස්කාර කරලා ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ විනය ප්‍රශ්න කීපයක් ඒ වෙලාවේදී සාකච්ඡා කළ තේරුම් ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අන්තිම වර්ග සංඝ පිරිස අමතා විශේෂ දේශනාවක් පදාලා. මහණෙනි, තථාගතයන් වහන්සේ සෑමදාම සම්මුඛ වන්නේ නැහැ. මේ සංඝ පිරිස අතර කාට හරි සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විදර්ශනා ඥාන ගැන, මාර්ගඵල ගැන, නිර්වාණ ගැන ශක්තියක් තියෙනවා නම් දැන් අහන්නේ ඉන් ඉදිරියට අහන්න වෙන්නේ. තුන් සැරයක්ම විමසුවා සීලම සංඥා නිහඬයි. එවලාවේදී සරුවක්ඥන් වහන්සේම වදාලා මහණෙනිනේ ඉන්න සංඝ පිරිසේ කිසිවෙක් පුතුගෙන භික්ෂුවක් නැහැ. අන්තිමට ඉන්නේ සෝවාන් ආර්යයන් වහන්සේ නමක්. එනිසා මාර්ගපාලාමී පිරිසට මෙතන කිසිම සැකයක් නැහැ. ඒ ගැන මම සන්තෝෂ වෙනවා. මම පිරිනුවම් පාන එක නමයි සුවාසෝදාස ධර්මස්කන්ධය ශාස්ත්‍රුන් වහන්සේලා සුවාසුම දහසක් හා සමානව ඔබ සැමට අනුශාසනා කරනවා මගේ ශාසනය අර සතර සතිපට්ඨාන ආදී බෝධිපාක් ධර්මයන් වැඩි නැටියට පැවතීමෙන් ශාසනයේ චිරක් පිටියටපත් වෙනවා කියලා බොහෝ අනුශාසනා කරලා අන්තිමට බුද්ධ වචනයක් දේශනා කළා. හන්දදානි විච්ඡේවේ ආමන්ත්‍යාමි වූ වාධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. මානිනේ දැන් අන්තිම වරට තෝපාමතෙමි. මහණෙනි සීලම සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුළුයි. මහණෙනි එළඹ සිටි සිහිනුවණින් යුතුව සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාතමේ ප්‍රතිපත්ති ධර්මය සාක්ෂාත් කෙරෙත්වා අනුගමනය කෙරෙත්වා කියලා අන්තිම දේශනාව පැවැත්තුවා. ඒ දේශනාවේ පවත්වලා උන්වහන්සේ ඊළඟට රූපාචර ප්‍රථම අධ්‍යානයේ සමයදුනා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ඊළඟට අරූප සමාපatti එකින් එකට අට දක්වාම සමයදුනා. අයමත් අතේ ඉඳලා එක දක්වාම ආවා. අයමත් එකේ ඉඳලා අතර දක්වා ගියා. ඔය අතර සූසි කෝට් ලක්ෂ වාර සමාපatti සමයදුනා. සමයදී අන්තිමේදී චතුර්ථ ධ්‍යානයේ තනතුරුවම මේ අන්තිම චරිමක චිත්තේ කියලා මේ අවසාන චිත්තය නිරුද්ධ වෙනකොටම පිරිනවන් පාවා දාලා මුළු ලෝක ධාතුව කම්පා වුණා. ඒ වෙනාමේදී පුදුම විදිහේ දසදහසක් ලෝක ධාතු කම්පා වෙන්න ගත්තා. ඒ වගේම දෙවි දේවතාවෝ වැළපෙන්න ගත්තා ප්‍රතිජන වික්ෂුන් වහන්සේලා කෙනෙක් නොහිටියත් අනාගාමී රහත් නොවූ අය ඔක්කොම කම්පා වෙන්න අනඬ ගත්තා. වේලාවේ සහම්පදී බ්‍රහ්මරාජය ඇවිල්ලා විදර්ශනා ප්‍රතිසංයුක්ත ගාථා දෙකක් දේශනා කළා කියලා හිටියා. සද්දේව රාජ්‍යය ඇවිල්ලා ගාථාවක් කියා හිටියා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ගාථා දෙකකින් දේශනාවක් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේත් ගාථාවක් දේශනා කළා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හනන්න ගස්තේ අනේ මට දැන් කවුද අනුශාසනා කරන්නේ මම තාම සෝවාන් වෙලා විතරයි නේ මට රහත් වෙන්න තියෙනවානේ තථාගතයන් වහන්සේ පිළිනුවම් පෑමට අවකාශ ලැබෙන්නේ නැහැ නේද කියලා. එවලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට කැඳවලා උන්වහන්සේ ගුණ කතාවක් සරුවක්යන් වහන්සේ දේශනා කළා සහතිකයක් දුන්නා ආනන්දේ ඔබ විශාල පුණ්‍ය සම්භාරයක් අත්කරගෙන තියෙනවා ඔබ පමාවෙන්නේ නැතුව යම් වෙලාවක උත්සාහවන්ත වුණොත් ඔබේ කාන්තෙන් වහාම අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා කියලා සහතික දුන්නා මේ විදිහට සරුවක්යන් වහන්සේ අවසාන මොහොතේදී ගත කළා එදා ඒ සරුවක්ඥන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනුවන් පාවදාල නමුත් ධාතුන් වහන්සේලාද ජීවත්ව වැඩ ඉන්නවා තුන් ලෝකයේම ධාතුන් වහන්සේලා විසිරී පවතිනවා අවුරුදු 5000ක් වෙනතුරු සරුවක්ඥන් වහන්සේ ජීවමානව හා සමානයි දේශනා කොට වදාළ සවිසුද්ධ වූ සේ සද්ධර්මයේ ජීවමානව පවතිනවා එනිසා සරුවත්යන් වහන්සේ වැඩින්නා කාලේ හා සමානවම අපේ මේ නිවන් ගමනේ කටයුතු අපි සාර්ථක කරගන්නවා. ඉතින් එදා ඒ සරුවත්යන් වහන්සේ පවා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් 90ක් වෙන ලක්ෂණ ව්‍යාම ප්‍රභාතේතුමාලා ලංකාරාදීන් බබලමින් වැඩ ඉඳලා මෙසේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවයේ ලොවට පහදා දෙමින් තමන් වහන්සේගේ පරිණිරවාණයේ ලොවට ආදර්ශයක් දුන්නා එවැගේම ඒ සරුවක්යන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ මාර්ගය අදාපට ඇති බැවින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ගමන්ගත් ආර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කර ගැනීමට අද මේ දවසේදීද සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා කිරීමෙන් අත් වූ කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු එවැගේ මේ සරුවක්යන් වහන්සේ සාක්ෂාත් කළා වූ ආර්ය සත්‍ය ධර්ම සතර සුවසේම අපටත් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දැන් මෙතෙක් වේලා අපි සීලේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිදු කරගන්නා ලද කුසල සම්භාරය සෑම දිනාට එකසේ මහත්ඵල වේවා මහත්ානිසංස වේවා දෙලොව සුබසත සැලසී කෙලවර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව නිම කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකම් චිරන් රක්ඛන්තු ත්වං සදා එක්ඛාවතාචයං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්දදා භාවනාභිරතාන්තු ගච්ඡන්තු දේවතාලතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛ පමුඤ්චතු